YouTube එක YouTube එකෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ භවයේ අමනුෂ්‍ය වෙලා ඊළඟ භවයේ අසඤ්ඤ තලයේ හෝ රූප භවයේ ඉපදිලා ඉන්පසු ප්‍රතිසන්දියට විඥාණය සැකසෙන විදිය පහදා දෙන්න. මොකද මේ භවයේ අමනුෂ්‍ය වෙලාද මනුෂ්‍ය වෙලාද? මනුෂ්‍ය වෙලා. ආ මනුෂ්‍ය වෙලා. මේ භවයේ මනුෂ්‍ය වෙලා ඊළඟ භවයේ අසඤ්ඤ තලයේ හෝ රූප භවයේ ඉපදිලා පසු ප්‍රතිසන්දියට විඥානය සැකසෙන විදිය පහදා දෙන්න. මේ භවයේ මිනිස්සේ කැටියට ධාන උපදවාගෙන චතුර්ථ ධානයේ දක්වා ධාන වඩලා ඊට පස්සේ ඒ තනත්තා ගොඩක් වෙලාවට අබුද්ධෝත්පාද කාලවල තමයි මේ වගේ තත්වයන් ඇති වෙන්නේ. කියන්නේ බුදුරෙක් ලෝකේ පහළ වෙලා නැතිනම් හෝ බුදුවරයෙක් පහළ වුණත් ඒ බුදුවරුන්ගේ දහම අහලා ඒ පිළිබඳ විචක්ෂණ බවක් නැති අය කල්පනා කරනවා මේ සිත නිසා තමයි මේ සියලු පීඩාවන් පවතින්නේ. ඉතින් මේ සිතෙන් මිදෙන්න පුළුවන් නම් මේ පීඩා මොකුත් නැහැ කියලා එයයි කල්පනා කරනවා. ඉතින් කල්පනා කරලා අර ධානය පුහුණු කරපු සිතින් ඒ අය මේ සිත ප්‍රතික්ෂේප කරනවා. එතකොට දැන් අපිට මේ හිත නිසා තමයි මේ ඔක්කොම පීඩා තියෙන්නේ කියලා අපි හිතුවට හිත නවතින්නේ නැහනේ. නමුත් අර චතුර්ථ ධානයේ දක්වා මනස ප්‍රගුණ කරලා මේ සිත පීඩාවක් මේක නිෂ්ක්‍රීය කරන්නට ඕන මේක නවත්තන්නට ඕන මේක නවතිනවා නම් හොඳයි කියන මේ දැඩි මානසික తত্ত্বය අර ධාන සිතින් යුක්තව පුහුණු කරන දී චිත්තං කියලා සිතට නිඳා වේවා එතකොට ඒ තනත්තාගේ අර ධාන බලයත් එක්කලා රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදිනවා. හැබැයි උපදිනකොට අර සිත ප්‍රතික්ෂේප කරපු නිසා සිත නිෂ්ක්‍රීය වෙනවා. එතකොට ඒ විදිහට තමයි අසඤ්ඤ තලයේ උපදින්නේ. එතකොට රූප භවයේ ඉපදීම ඉතින් සාමාන්‍යයෙන් චතුර් ප්‍රථම ධානයේ හෝ ද්විතීය ධානයේ හෝ තෘතීය ධානයේ හෝ චතුර්ථ ධානයේ හෝ ඊට අරු ඊට අනුරූපව රූපාවචර බ්‍රහ්ම ලෝකයේ උපදිනවා අර අසඤ්ඤතලයේ උපදින්නේ චතුර්ථ ධාන සංප්‍රයුක්තව සිත ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් හැටියට. එතකොට රූප සාමාන්‍ය රූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදුනොත් ඒ තැනත්තා ඒ භවයේ ආයුෂ අවසන් වෙනකොට එහි අර ධාන සිතට සම්බන්ධව තිබිච්ච විඥාන පරම්පරාව එතනින් නික්මිලා කර්මානුරූපව යම්කිසි සුගතියක උපදින්නට මඟ සැලසෙනවා. නමුත් අසඤ්ඤ තලයේ ඉපදුනන් පස්සේ රූප කොටාස ටිකක් විතරයි එතන පවතින්නේ. චිත්තය ක්‍රියාත්මක වෙන්නේ එතකොට ඒ අදිෂ්ඨාන බලය තියන තාක්කල් ඒ අසඤ්ඤ තලයේ පවතිනවා. ඒ අදිෂ්ඨානයේ ශක්තිය අහෝසි වෙනකොට ඒ අසඤ්ඤ සත්‍යයගේ ආයුෂ අවසానයි කියලා තමයි එතනදී නිගමනය වෙන්නේ. එතකොට ඒ ආයුෂ අවසන් වෙනකොටම නැවත වතාවක් අර සාංශාරික වශයෙන් ගොඩනගලා තිබුණු කුසල කුසල කර්මයන් සක්‍රිය වෙලා ඒතනත්තා යලිත් ආත්ම භාවයක ප්‍රතිසන්දිසිත ජනිත එහෙම තමයි එතන ධර්මෙහි පැහැදිලි කරන්නේ.